දැන් ඕදාරිකාත්ම භාවය කෙනෙකුට ඇත්තනම් මනෝමය ආත්ම භාවයත් අරූපී ආත්ම භාවයත් බොරු. සත්‍යං ඇත්තයි මොකද්ද? ඕදාරික ආත්ම භාවය. ඊට පස්සේ යස්මින් බන්තේ සමේ මනෝමය මනෝමය අත්පටිලාභෝ හොති. යම් වෙලාවක මනෝමය ආත්මය ලැබුණොත් මෝගස්ස තස්මින් සමේ ඕලාරිකෝ අත්පටිලාභෝ හෝති. මෝගස අරූපෝ අත්පටිලාභෝ මනෝමයච අත්පටලාභෝ තස්මින් සමේ සත්‍යෝ හොති. යම් වෙලාවක මනෝමය ආත්ම භාව මට්ටමකට පැමිණියොත් ඊට පස්සේ බොරු බොරු වෙනවා මොකද්ද? ඖදාරිකාත්ම භාවය. ඇත්ත නෙමෙයි වෙනවා. අරූපාත්ම භාවය බොරු වෙනවා. ඇත්ත නෙමෙයි වෙනවා. ඇත්ත වෙනවා සත්‍ය වෙනවා මොකද්ද? මනෝමය ආත්ම භාවය. යස්මින් බන්තේ සමේ අරූපෝ අත්භව පටලාභෝ හෝති මෝගස්ස තස්මින් සමේ ඌලාරිකෝ අත්පටලාභෝ හෝති මෝගෝ මනෝමය අත්භව පටිලාභ අරූපෝ අරූපෝ චස්ස අත්භව පටිලාභෝ තස්මේ සමේ සච්චෝ හොති යම් වෙලාවක අරූප භව ආත්ම භවයේ ලබා ගත්තොත් එයාට මනෝමය ආත්ම භවයේ බොරු ඖදාරික ආත්ම භවයේ බොරු ඇත්තක් වෙනවා මොකද්ද අරූප ආත්ම භවය යස්මින් චිත්ත සමේ ඕලාරික අත්භව වූ පටිලාභෝ හෝති නේව තස්මේ සමේ මනෝමය සමේ මනෝමය අත්බව පටලවබෝ සංකම් ගච්ඡතින අරූපෝ අතලාව පටිභාගෝ සංකම් ගච්ඡති ඕලාරිකෝ අත්බහව අත්ලාභ පටිභාගෝ ත්වේ තස්මින් සමේ සංකම් ගච්ඡති බුදුජානක දේශනා චිත්ත යම් සමයක ඕලාරික ආත්ම භාවයක් පරිහරණය කරන මට්ටමේදී තස්මින් සමේ මනෝමය අත්බහව පටලවබෝ සංකම් ගච්ඡති එයා මනෝමය ආත්ම භව යුක්ත කෙනෙක් යන ගණිතයට යන්නේ නැහැ. අරූපෝ අත්ථ භව පටලබුන සංකම් ගච්ඡති. එයා අරූප ආත්ම යනු යන කෙනෙක් කියලා යන්නේ නැහැ. ඕලාරික අත්ථ භව පටලබෝත්‍ය තස්මින් සමේ සංකම් ගච්ඡති. එයාට ඕලාරික ආත්ම භවයක් තියෙන්නේ යන ගණිතයට යනවා. දැන් මේ අපිට වගේ. යස්මින් සමේ චිත්ත මනෝමය අත්ථ පටිලාභෝ හොති යම් කලක මනෝමය ආත්ම මනෝමය ආත්මයක් ඇති කරගත්තොත් මේව තස්මින් සමේ ඕලාරිකෝ අත්ත ප්‍රතිලහබ්බෝ සංකම් ගච්ඡති එකල්හි එයා ඖදාරික කයට අයිති මට්ටමේ කෙනෙක් යන ගණට යන්නේ තේරෙනවද නච අරූපෝ අත්ත භාව ප්‍රතිලහබ්බෝ සංකම් ගච්ඡති එයා අරූප භ්‍රම අරූප ආත්ම භාව ප්‍රතිලහබ්බෙන් අරූපී කෙනෙක් යන ගණට යන්නේත් නැහැ මනෝමය අත්වාව පටිලාභෝත්සය තස්මින් සමේ සංකංගජති. එයා මනෝමය ආත්ම භාවයක් තියෙන කෙනෙක් යන ගණේට යනවා මිසක එයා මේ උදාරික හෝ සංයාමය ගණේටයි වෙන්නේ නැහැ. යස්මින් සමේ චිත්ත යස්මින් චිත්ත සමේ අරූපවත් භව පටලවා යම් කලක අරූපාත්ම භාවයක් තියෙනකොට එකල්ලි ඖදාරික ආත්ම භාව අනුව යන්නෙත් නැහැ මනෝමය ආත්ම භාව අනුව යන්නෙත් නැහැ එයා අරූප ආත්ම භාව යන ගණයට යනවා සචේතං චිත්ත එවම් පුච්චේයෝ එතකොට වහන්ස චිත්‍ර එතකොට වහන්ස එදින් අන්‍යෝ තෝ අතීති කලේ බුදුරජාන් වහන්සේ අහනවා සචේ චිත්ත චිත්ත ඔබගෙන් කවුරු හරි කෙනෙක් මෙහෙම ඇහුවොත් ඔබ අතීත කාලයේ හිටියද නොහිටියද එතකොට අනාගත කාලයේ තුවන් අනාගත මධ්‍යානං එතකොට නතුවන් න භවිෂති ඒ කියන්නේ ඔබ අනාගත කාලයේදී ඉඳීද නොඉන්නව නෙවෙයිද එතකොට දැන් ඔබ ඉන්නවද නොඉන්නව නෙමෙයිද කියලා අහුවොත් කවුරු හරි බාතිතේ හිටියද නොහිටිය නෙමෙයිද දැන් අනාගත ඔබ අනාගතේ ඉපදෙයිද නොඉපදෙනව නෙමෙයිද දැන් ඉන්නවද නොඉන්නව නෙමෙයිද කියලා අහුවොත් කවුරු හරි ඔබ කොහොමද උත්තර දෙන්නේ? ඔබ කොහොමද උත්තර දෙන්නේ? සචේ මම් බන්සේ එවම් පුච්චේ. ඉතින් මගේ මෙහෙම ඇහුවාම අහෝසිතවං අතීත මද්ධානං නත්වං භවිෂති. ඔබ අතීතයේ හිටියද නොවුනා නෙමෙයිද කියලා අහුවොත් එතකොට අනාගතේ ওই විදිහට අහුවොත් මම මෙන්න මෙහෙම කියනවා. මොකද්ද? භවිෂා මහං අනාගතම දහන මම අනාගතේ හිටියා. නාහං න භවිෂා මම අනාගතේ නොවෙනව නෙමෙයි වෙනවා. සාහං ඊතරෙහි අත්තහං ඊතරෙහි නාහන්නත්ති මම මේ දැන් ඉන්නව නැතුව නෙමෙයි කියලා මම උත්තර දෙනවා. මම අතීතේ හිටියා නොහිටියා නෙමෙයි. අනාගතේ මං ඉපදිනවා ඉන්නවා නොඉන්නවා නෙමෙයි. දැන් මම ඉන්නවා නැතුව නෙමෙයි කියලා මම උත්තර දෙනවා. සචේ පන සචේ පනත් තන් චිත්ත එවම් පුච්චේ. ඉතින් චිත්ත උඹෙන් එහෙම අහනකොට ජෝතේ අකාසි අතීතෝ අත්තලා අතීතෝ අත්තපටිලාභෝ චේව තේ අත්තපටිලාභෝ සච්චෝ මොගෝ අනාගතෝ මොගෝ පච්චුපන්න. හොඳයි. මම අතීතයේ හිටිය නොහිටිය නෙමෙයි කියලා ඔබ උත්තර දෙනකොට කියනකොට ඔබට අතීත ආත්ම භව පටලහදේ ඇත්ත නෙමෙයිද? ඇත්ත. එතකොට වර්තමානයේ අනාගතයේ දෙක බොරු නෙමෙයිද? බොරු. හොඳයි. ඔබ අනාගතයේ ඔබ ඉන්නකොට අනාගතේ මම ඉපදෙනවා නොඉන්නව නෙමෙයි කියනකොට අනාගතේ ඉපදෙන තැනට වෙනකොට නුඹට ඒක ඇත්ත වර්තමානයේ අතීතයේ දෙක බොරු නෙමෙයිද? ඒක ඇත්ත වර්තමානයේ අතීතයේ දෙක බොරු වෙනවා. ඒ වගේ හොඳයි. ඔබ මේ දැන් ඉන්නවා ඉන්නවද නොඉන්නවද කියලා අහනකොට මම දැන් මේ ඉන්නවා ජීවත් නොඉන්නව නෙමෙයි කිව්වොත් අතීතයේ ඔබට බොරු අනාගත අතීතයේ බොරු වෙච්ච එකක් අනාගතයේ බොරු වෙච්ච එක මේ දැන් ඇත්ත වුණා නෙමෙයිද? ඇත්ත වුණා තමයි. අතීතයේ බොරු වුණා අනාගතයේ බොරු වුණා වර්තමානයේ ඇත්ත වුණා වෙනවා. ඒකෝ තුන් කාලේ කාල තුනම එකට තියෙන්නේ. නෑ අතීත කාලේ ඇත්ත වෙලා නම් දැන් වර්තමානයේ අනාගතයේ දෙක බොරු. අනාගතයේ ඇත්ත වුණා. වර්තමාන ජීවිතයේ අතීතයේ කියපෙද බොරු. වර්තමාන ජීවිතයේ ඇත්ත නම් අතීතයේ හිතය කියන එකත් අනාගතයේ ඉපදෙනවා කියන එකත් බොරු. ඒ වගේ උපමාවක් කියන බුදුරජාණන් වහන්සේ මේ තුන් ආත්ම භාව පටිලාභය කෙනෙකුට සත්‍ය හා මෝග වෙන හැටි. සචේපන මබන්තේ එවම් පුච්චින් සත්‍යයේද අත ඒ විදිහට පෙන්වනවා. ඒව මේව කෝ චිත්ත යස්මින් සමේ ඕලාරිකත්ත භව පටිලාභෝ හෝති ඒ වගේමයි චිත්ත යම් කලක ඕලාරික ආත්ම භාව පටිලාභය වේ නම් මේව තක්මින් සමේ මනෝමය අත්භව පටිලාභෝ සංකංගච්ඡති. ඕදාරික ආත්ම භාවය පරිහරණය කරනකොට එයා මනෝමය ආත්මය පරිහරණය කරන හැබැයි හොඳට බලන්න මේ මරණ ප්‍රසිද්ධින්නේ මේ කිවි. අර ඉස්සෙල්ලා සිද්ධියෙන් කිව්වා මේ ඉන්නේ මගේ කරන්නේ මේ පහයටම නැගෙන්න. මේ මේ මෙතන සිද්ධාන්තයක් නේ කියන්නේ. මේ ඕදාරික ආත්ම භාව පටිලාභය පරිහරණය කරන කාලෙදී ඒ ගණිත යනවා මිසක ඒක සත්‍යය මිසක මනෝමය ආත්ම භාවයේ හෝ සංඥාමය ආත්ම භාවයේ මොගයි බොරු වෙලාවට. ඒ ගණට යන්නේ නැහැ. අසුන් කාලේ බුදුරජාණන්සේ උපමා කළේ මේක පැහැදිලි කරන්න උපමා හැටියට. ඔබට අතීතයත් තිබුණා නම් අනාගතය වර්තමානයේ බොරු වෙනවා මේක තුනමැත්ත වෙලා තියෙන්නේ නැහනේ. වර්තමානයේ දැන් මේ ඉන්නවා අපි ඉපදිලා කියලා කිව්වොත් අතීතෙත් මම ඉන්නවා කියන එකත් එක්කයි අනාගතේ ඉන්නවා කියන එකත් එක්කයි වෙනවද? අර දෙක බොරු වෙනවා මේක විතරක් ඇත්ත වෙනවා. ඒ වගේ මේ තුන් ආත්ම භාව ප්‍රතිලාභයේදී කෙනෙකුට ඇත්ත වෙන්නේ එක තැනයි ජීවිතේ. තේරෙනවද? ඒ කියන්නේ දැන් මේ උදාහරකාත්ම භව පටලව. ඒ කියන්නේ කන බොන ආහාර පානයෙන් හැදුණු රූපයක තමා දකිමින් තමා ඒබඳු රූපවත් එකක් වෙලා. මම දැන් මේ කන බොන ආහාරයෙන් යපුණු කෙනෙක්, හැදෙන කෙනෙක්. දැන් මගේ ආත්ම භවයේ මෙබඳුයි කිව්වොත් ඔබ මනෝමය ආත්ම භව පටලවාභයක් තියෙන කෙනෙක් ගණනට යන්නේ නැහැ. ඒබඳු පුද්ගලයෙක් ගැන ගණිත ඔබ යන්නේ මේ මේ මේ තුනම පෙන්වන්න පුළුවන් එක තැනක තියෙන නිසා. ඊට පස්සේ ඔබ අරූපී යන ගණිත යන්නේ සත්‍යය වෙලාවේදී ඇත්ත ඔබට මොකද්ද? කබලින් කහරාත්ම භාව සංකේත ප්‍රතිලාභේ ඇත්ත. මේ මේකයි දැන් අපිට ඇත්ත. වතුර බොන්න පුළුවන්, කන්න පුළුවන්, ගහ ගන්න බැන ගන්න පුළුවන් මේ ලෝකේ ඇත්ත. බ්‍රහ්ම එක කතා කරනවා නැත්නම් මනෝමය සිද්ධාන්තයක මගේ ජීවිතය කියන සිද්ධිය බොරු. අරූපී සංඥාමය ස්වභාවයක් මගේ ජීවිතයේ කියන එක බොරු. එතකොට ඒ මේ සිද්ධාන්තයේ ප්‍රහාණයට බුදුචානන්ස ධර්ම දේශනා කරනවා. යම් වෙලාවක ඔබ මනෝමය ආත්ම සංකේත ප්‍රතිලාභයක් සාක්ෂාත් කරගෙන තිබුණා. උපදවාගෙන තිබුණා. මේ ස්වභාවය ප්‍රහාණය කළොත් ඒ ස්වභාවය එනවා ඔබට. මේක ප්‍රහාණයට ඔබ ධර්ම දේශනා කළා. මනෝමය ආත්ම භව සංඛ්‍යාත ප්‍රතිලාභයක් සාස්ත්‍රාත් කරගෙන තිබුණොත් ඒකල්ලි ඔබට කියන්නේ ඖදාරික ආත්ම භව සංඛ්‍යාත ප්‍රතිලාභය යන ගණිත යනවද නැහැ සංඥාමය කාය සංඛ්‍යාත ආත්ම භව ප්‍රතිලාභයට යන්නේ නැහැ එතකොට ඔබ මනෝමය කාය සංඛ්‍යාත මනෝමය ආත්ම භව ප්‍රතිලාභයක් කියලා කියන්නේ ඊට පස්සේ සංඥාමය මට්ටමකට ඔබපත් වෙනකොට පෞදාරී කාය කියන මට්ටම ඔබට බොරු. මනෝමය කාය කියන මට්ටම බොරු. එකල්ලි ඔබ මේ මට්ටම. මේ වගේ මේ තුන් ආත්ම භාවය එකක් අතහැරනකොට එකක් බොරු. බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙන්නවා. සියයතාපි චිත්ත ගාවි කීරං කීරම්හා දදි දදිම්හා නවනීතං නව නීතිම්හා සප්පි සප්පිම්හා සප්පිමණ්ඩෝ යස්මින් සමේ කීරං හෝති නේව තස්මින් සමේ දදි සංකං ගච්ඡති නවනීතං සංකං ගච්ඡති න සප්පින් සංකං ගච්ඡති න සග්මුක්ති මණ්ඩං සංකං ගච්ඡති යම්සේ චිත්ත ගවයන්ගේ කිරි එකක් අරගෙන කිරි වලින් දී කිරි හදනවා දී කිරි වලින් ගිතෙල් හදනවා ගිතෙල් වලින් වෙඬරු හදනවා වෙඬරු වලින් සප්පි මණ්ඩි කියලා කියන්නේ අර මෝරෝගේ ගන්නයි. සබ් මේ මේ එම් වෙඩු වල මණ්ඩි හදනවා. වෙඩු කියන්නේ අපි දුම්කල් කියලා කියන්නේ ඒක. ගිතෙල් වලින් හදන එක. ගිතෙල් වලින් හදන එක තමයි අපි දුම්කල් කියලා කියන්නේ. ඒ මට්ට. එතකොට කිරි තියෙන කාලෙදී දී කිරි යන ගණයට ගියෙත් නැහැ. ගිතෙල් යන ගණයට ගියෙත් නැහැ. වෙඬුරු යන ගණයට ගියෙත් නැහැ. ඒ කියන්නේ දුම්කල් යන ගණයට ගියෙත් නැහැ. එතකොට මොකද මේ මණ්ඩි යන ගණිත ගියෙත් නෑ මොකද්ද මේ ගිතෙල් බෙන්ඩරු මණ්ඩි යන ගණිත ගියෙත් නෑ කිරිනේ උනේ කිරි යන ගණිත යනවා අනිත් ඒව බොරු ඊට පස්සේ කිරි ටික දී කිරි වුණා දැන් කිරි යන ගණිත යන්නේත් නෑ දී වෙන්නේත් නෙමෙයි ගිතෙල් වෙන්නේත් නෑ බෙන්ඩරු වෙන්නේත් නෑ බෙන්ඩරු මණ්ඩි වෙන්නේත් නෑ ඒ දී කිරීම ගිතෙල් හැදුවා. දැන් ගිතෙල් කියන එක ඇත්තයි කිරි කියන ගණයට යන්නේත් නැහැ. වෙඬුරු කියන නැහැ. දී කිරි කියන ගණයට යන්නේත් නැහැ. වෙඬුරු ගණයට යන්නේත් නැහැ. ඒ වගේ ඒ ධර්මයේ මේ බවටපත් වෙනකොට දැන් මේ ගානට යනවා. මේ මට්ටමට යනවා මිසක අර මට්ටමට වෙන්නේ නැහැ. ඒ මට්ටම පරිවර්තන මේ මට්ටමට යනවා. දැන් මෙහෙම වෙන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වන සංකම් ගච්ඡති. ඒ විදිහන දදි නදි සංකම් ගච්ඡති. ඒවමෙව කෝ චිත්ත යස්මින් සමේ ඕලාරිකවත්ව භව පටලාභෝ ඒ වගේම දැන් ඔන්න කිරි කියන මට්ටම දීවත් විතෙල්වත් යන ගණට යන්නේ නැහැ වගේ. ඕලාරිකාත්ම භව පරිහරණය කරන මට්ටම ඕලාරිකාත්ම භව පට්ට මට්ටමයි කියන ගණයට යනවා මනෝමය හෝ සංඥාමය ගණට යන්නේ. ඊට පස්සේ කිරිම දී වුණොත් දී කිරි යන ගණයට දැන් යනවා මිසක ආපහු කිරි එකේ දී කිරි තියනවා කියලා හිතනවද? ඒ වගේ යම් කිසි කෙනෙක් මනෝමය කාය සංඛ්‍යාත ආත්ම භව පටිලාභය අතර මේ ඖදාරික කාය සංඛ්‍යාත ආත්ම භව පටිලාභය අතහැරලා රූපකාය මිදලා මනෝමය මට්ටමක උපදවා ගත්තොත් දැන් ඒ මනෝමය කායකින් මේ රූපය ඇත්ත කියලා කටයුතු කරනවා කියන සිද්ධියක් වෙනවද? ඒ කියන්නේ එතකොට එයාට ඖදාරික කාය සංඛ්‍යාත ආත්ම භව පටිලාභය බොරු. මනෝමය කාය සංකේතාත්මක භව ප්‍රතිලාභය ඇත්තයි. ඒ කියන්නේ දැන් කිරි කියපු බොරු දී කියන එක ඇත්තයි. හැබැයි ගිතෙල් කියන එක බොරු. ඒ කියන්නේ අරුභවාත්මක භව ප්‍රතිලාභයත් යට බොරු, උදාරකාත්මක භව ප්‍රතිලාභය බොරු. ඊට පස්සේ ඒ දී කිරිම අන්නාකාරට පරිවර්තනය වෙලා ගිතෙල් වුණා. දැන් කිරි කියපු එකත් බොරු, ගිතෙල් කිය මේ දී කියපු එකත් බොරු. ඒ වගේ මනෝමය කාය සංකේත ආත්මව පටලාභය අතරලා අරූපය අරුමය අරූප සංඥා ආත්ම භව පටලාභයකටපත් වුණා. එතකොට ඕදාරික කාය සංකේත ආත්මව පටලාභයත් පණවන්න බෑ බොරු යාට මනෝමය කාය සංකේත ආත්ම භවම් පණවන්නත් බෑ බොරු යාට අරූප ගණයට යනවා. එතකොට ධ්‍යාන ලබල කාම භූමියේ පරිහරණය කරනවා කියන එකක් මේක නෑ. ඒ කියන්නේ කිරි නිසා දී ආවහම ආපහු දී ටිකෙන් කිරි හැදෙනවා. ගෙඩල් ගිතෙල් ටික නිසා කිරි දී නිසා ගිතෙල් හැදෙනවා. ආවුත් ගිතෙල් ටික කිරි වෙනවද? වෙන්නේ ඒ වගේ මේක පෙන්වන්නේ අනුපුබ්බ ක්‍රියා අනුපුබ්බ සික්ඛ අනුපුබ්බ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතකොට ඒ වගේ වෙලාවට අරුප යන ගණයට යනවා මිසක උදාරික මනෝමය ගණයට යන්නේ ඉමා කෝචිත් ලෝ ලෝක සමඤ්ඤා ලෝක නිරුත්‍ය ලෝක විවහාර ලෝක පඤ්ඤත්‍ය තාහි තථාගත වූ හරති අපරා මසන්ති චිත්ත මේ ලෝකේ ලෝක සමඤ්ඤා ලෝකේ සමඤ්ඤා කියන්නේ අදහස ඒ කියන්නේ සංකේතයක් වගේ. ලෝකේ නිරුක්ති, ලෝකේ විවහාර, ලෝකේ ප්‍රඥප්ති තියෙනවා. තථාගතයන් වහන්සේ ඒවා විවහාර කරනවා, ඒවා පරාමර්ශණය කරන්නේ නැතුව. ඖදාරි කාය සංකේත ආත්ම භාව පටිලාභය ඇත්ත වෙලා පවතින ප්‍රඥප්ති තියෙනවා විවහාර තියෙනවා එතකොට නිරුක්ති තියෙනවා තථාගතයන් වහන්සේ ඇසුරු කරන ඒක ස්පර්ශනකොට. මනෝමය කාය සංකේත ආත්ම භාවයේ පටලාභය ඇත්ත වෙලා තියෙන ප්‍රඥාප්ති තියෙනවා, නිරුක්ති තියෙනවා, විවහාර තියෙනවා. තථාගතයන් වහන්සේ ඒව ඇසුරු කරනවා ස්පර්ශනකොට. සංඥාමය ආත්ම භාව පටලාභය නිසා ඇසුරු කරන පවතින පඤ්ඤප්ති විවහාර නිරුක්ති තියෙනවා. තථාගතයන් වහන්සේ ඒව ඇසුරු කරන මේ විවහාර කරනවා පරාමර්ශණය නොකර අපරාමසන්ති. එවං උත්තේ පොට්ටපාද පරිබාජකෝ භගවන්තං ඒතදවච. මෙම දේශනා කළාම පොට්ටපාද පරිබාජක භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දේශනා කළා. අභික්කන්තම් බන්තේ අභික්කන්තම් අභික්කන්තම් බන්තේ සේයතාපි බන්තේ නික්කුජ්ජිත්තං වා උකුජ්ජය පටිච්චන්නං වා විවරය මූල්හස්සවා මග්ගං ආචික්කේය අන්ධකාරේවා තේල පජ්ජෝතං ධාරීය චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති इति එවමෙව බන්තේ භගවතා අනේක පරයයන් ධම්මෝ පකාසිතෝ ඒසහං බන්තේ භගවත් භගවන්තං සරණං ගච්ඡාම ධම්මං ච බික්ඛු සංඝං ච උපාසකම්මං බන්තේ භගවා ධාරේතු අජතග්ගේ පාණුපිතං සරණං ගතಂತಿ පුට්ටපාද මතක් කළා භාගතුන් වහන්සේ මනාමයි භාගතුන් මනාමයි යම්සේ වහලා තිබුණු දෙයක් ඉවර කළ කෙනවා වගේ ඒ වගේම මුලා වෙච්ච කෙනෙකුට මඟ කියලා දුන්නා වගේ ඇස් අන්ධකාරයේ පහන රූප දකිත්වා කියලා අනිත් අයට පහනක් පත්තු කෙරුවා වගේ භාග්‍යතුන් වහන්සේ නොයෙක් පරයන් පෙන්නපු ධර්මය මට තේරුණා මම දිවි ඇතිතාක් සරණගේ උපාසකවට දරන්න කියලා. චිත්තෝපන හත්සාර පුත්තෝ භගවන්තං ඒතදෝච. හත්සරි පුත් අත්‍යාචාර පුත් චිත්ත චිත්ත තෙමේ මෙහෙම දේශනා කළා අභික්කන්තම් බන්තේ අභික්කන්තම් බන්තේ සේයතාපි බන්තේ උපිච්චිඥ නික්කුජිතං වා උක්කුජ්ජේය පටිච්චන්නං වා විවරය මූලස්සවා මග්ගං ආචිකේය අන්ධකාරේ වා තේල පජ්ජෝතං ධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛෙන්ති එවමෙ බන්තේ භගවතු අනේක පරයයන් ධම්මෝ ධම්මෝ ප්‍රකාශිතා ඒසහං බන්තේ භගවන්තං සරණං ගච්ඡාම ගච්ඡාමි ධම්මංච බිකු සංඝංච ලබේයහම් බන්තේ භගවතු සංතිකේ පබ්බජ්ජං ලබේයං ලබේයං උපසම්පදන්ති මේව දේශනා කළා මට භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිද්ද උපසම්පදාව ලැබෙන්න නම් කියලා මතක් කළා අලත්තං කෝචිත් හත්තිසාරි පුත්තෝ භගවතු සංතිකේ පබ්බජ්ජං අලත්තං උපසම්පදා හත්ත්‍යාචාර්ය පුත්ත චිත්ත ගෝපතේ භාග්‍යවතුන් ළඟ භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිද්ද ලැබුව උපසම්පද ලැබුවා. අචිර උපසම්පන්නෝ කෝ පයනස්මෝ චිත්තෝ හාසා අතිසාරි පුත්තෝ පැවිදි උපසම්පදා වෙලා නුබෝ කලකින්ම හස්තිසාරි පුත් චිත්ත තෙරුන් වහන්සේ ඒකෝ උපකට්ටෝ එකලා වූයේ තෙසෙන්ගෙන් වෙන් වෙලා එකම වුණා අපමත්ව විහරන්තු අප්‍රමාදී වාසය කරන්නේ නචිරසේව යත් අත්තායන් කුලපුත්තෝ සම්මදේව අගාරස්ම අනගාරියම් පබ්බජ්ජಂತಿ තදනුත්තරම් භ්‍රමචර්ය පරිෝසනං දිත්තේව ධම්මේ සයන් අභිඥා ශක්ති කොච්ච උපසම්පද විහාසී කිනා ජාති උසිතම් භ්‍රමචර්යං කතං කරණියන් නාපරං එත්තතාය ති අබ්බඤ්ඤාසි අඤ්‍යතරෝච ඕපනායස්ම චිත්තෝ හත්ති සාරිපුතෝ අරහතං හෝති උපසම්පදන වූ කල්හි පිරිසෙන් වෙන් වුණා එකලාව අප්‍රමාදීව වාසය කළොත් සද්ධාවෙන් ගෙහිකින් ඇවිල්ලා ශාසනයේ කුලපුත්‍රයෙක් යමක් සඳහා පැවිදි වෙනම් ඒ අනුත්තර වූ භ්‍රමචර්යාව කෙලවර කොට ඇති භ්‍රමචර්යාව අවසානයේ දිත්තේ මෙලොවදීම තමන් විසින්ම සිය නුවණින් දැන අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන වාසය කළා. ජාතිය ක්ෂය වුණා භ්‍රමචර්යාව හැසිරලා ඉවරයි කළා යුක්ත කළා මත් එක්කට යුක්තක් නැහැ කියන නුවණ එළඹ සිටියා. චිත්ත හස්තාචාර පුත්‍ර චිත්ත තෙමේද රහතන් වහන්සේ අතර එක්කෙනෙක් වුණා කියලා නතර මේ සූත්‍රයේදී මේ සහේතුකව කතා කරන සූත්‍රයක් මම ඕගොල්ලන්ට බොහෝ වෙලාවට මතක් කරලා තියෙනවා මේ ශාසනය අනුපුබ්බ ක්‍රියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ ප්‍රතිපදා කියලා අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්ව ශික්ෂාවක් අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා එතකොට වලකට වැටෙනා වගේ එක පාටම නිවන් දකින්නේ නිවනටපත් වෙන්නේ නැහැ කියලා. හැමදාම මම කතා කරලා තියෙනවා කාමේ નિසරණේ ඖදාරික ආත්ම භාවයේ පටිලාභේ ප්‍රහාණය નિසරණේ තේසෝ මොකද රූපේ කියලා. රූපේ පිරිසින් දැනගන්න බවට හිත තියලා කාමෙන් මිදෙන්න තියෙන්නේ. රූපේ නිස්සාරණය මොකද අරූපය? අරූප මට්ටමට හිත තියලා තමයි රූපෙ මෙදෙන්න තියෙන්නේ. අරූපේ නිස්සාරණය මොකද්ද? නිරෝධය. නිරෝධයට හිත තියලා තමයි අරූපෙන් නිදහස් වෙන්න තියෙන්නේ. දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ ඖදාරිකාය සංකේත ආත්මභව පටලාභය ප්‍රහාණයට ධර්ම දේශනා කරනවා. මනෝමය කාය සංකේත ආත්මභව පටලාභයට ධර්ම දේශනා කරනවා. සංඥාමය කාය සංකේත ආත්මභව පටලාභයටත් ධර්ම දේශනා කරනවා. එතකොට කාමවචර, රූපවචර, අරූපවචර කියන්නේ මේ තුන් ආත්ම භව පටිලාභයේ ප්‍රහණයට ධර්ම දේශනා කරනවා. ඒ කුමන කාම භූමියක කුමන රූප භූමියක අරූප භූමියකද කියලා අහුවොත් මේ දැන් මේ ජීවිත සංඛ්‍යාත සිද්ධාන්තයක තමයි මිසක මේ මේ පහ යටම මේ ගුණ නැගිලට නගින්න මිසක පරණ එකකට නෙමෙයි. මේ ජීවිතේම උදාර කාය සංකාතාත්ම භව පටලාභේ සංඥාමය කාය සංකාතාත්ම භව පටලාභේ මනෝමය කාය සංකාතාත්ම පටලාභ. කියන තුන් භවයේ ප්‍රහාණය පිණිස භව නිරෝධයේ පිණිස තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරනවා. එතෙන්දී ඔගලන්ට මම කායගත සතිය පණවන්න කියලා මතක් කළේ ওই කායගත සතිය වඩන්න වඩන්න වඩන්න වඩන්න රූපය පිරිසිදු දකින්න දකින්න ඔගොල්ලෝ දකින අහන හැම දෙයක්ම අපි සතර මහා ධාතුන් මිදෙනවා. ඒ කියන්නේ අද අපිට ඇත්ත වෙලා තියෙන සතර මහා ධාතුව මේ සතර මහා ධාතුන් යුක්ත මේ කය මම වෙච්ච නිසායි. මේ කයට සාපේක්ෂව අපිට මේ වස්තු ඇත්ත වෙලා තියෙන්නේ. මේ තමා සතර මහා ධාතුව තමා හැටියට දකින කම තමන් සතර මහා ධාතුන් යුක්ත කෙනෙක් හැටියට ඇස් කන් නාසය ශරීරයේ ඇති ඖදාරික කබලින්ක ආහාරයෙන් යුක්ත තමන්ව දකින මට්ටම තියාගෙන කවදාවත්ම අපිට ඖදාරික ආත්ම භාව ප්‍රතිලාභේ නිස්සරණය කරන්න බෑ මරණයෙන් පස්සේ එහෙමනම් ඊට ප්‍රතිපදාවක් අද ඉතිරිලා තියෙනවා ජීවත් වෙද්දිත් ඒකාන්ත කොට උදාරිකාය සංකේත ආත්ම භව පටිලාභ ප්‍රහාණයක් කරන් වෙලත් නැත්තම් ඒකට ප්‍රතිපදාවක් අද අපි පුරන්නේ දන්නේත් නැත්තම් ඊට පස්සේ එහෙම සහේතුක ඒ කියන්නේ ඒකට ප්‍රතිපදාවක් පිරුවනම් පුරනවනම් අද ඖදාරිකාත්ම භව පටලාභයේ සඳහා එක දුරු කිරීම සඳහා එන එකකින් අද නැති වෙන්න ඕනේ. එහෙම පුරන්නේත් නැත්නම් අද ඖදාරිකාත්ම භව පරිසම් භව ආත්මභාවයේ ජීවිතයේ වෙලා නම් මරණයෙන් පස්සේ ඖදාරික ආත්මභාවපට සම්පාලාභයේ මිදෙන්නේ කියලා පැනවුවොත් මේ කතාව පිළිසරණ රහිතවක් වෙන්නේ නැද්ද? ඇදහිය නොහැකි තත්වයක් වෙන්නේ නැද්ද? විශ්වාස කළ නොහැකිවක් වෙන්නේ නැද්ද? අද ඔබට ඖදාරික කාය සංඛ්‍යාත මේ කය නිසායි ඔබට ජරා මරණ දුක එන්නේ. අද ඔබට කබලික ආහාර යුක්ත මේ කයය අද ඔබගේ ආත්ම භාවය. ඔබ ඔබ අද ඔබට සියලු දුක් දුම්නස් විඳින්න වෙන්නේ ඒ නිසයි. ඔය උදාරේ කය ඇත්ත වෙලා තියෙන නිසා අද ඔබ ඇස් නැති වෙන්නේ, කන් නැතුව, අතපය නැති කාලකන්ණේ බවට පත් වෙන්න පුළුවන් තැනක ඉන්නේ. ඔබ නින්දා අපහස අනුන් බහන් බැනුම් අහන්න පුළුවන් මට්ටමේ ආත්ම භාවයක ඔබට තියෙන්නේ ඔබ ඔබේ ආත්ම භාවය එබඳු නිසායි. ඔබේ ආත්ම භාවයේ ඒබඳු එකක් උනේ ඒබඳු කය මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්න නිසායි. ඉතින් ඔබ මේ ditthidamiya මේ දැන් අදාදම අප්‍රමාදීව ඒ කබලින්කහාරයෙන් ප්‍රහාණය කරන්න. තමා කබලින්කහාරයෙන් නොදකින්ද? කබලින්කහාරය තමන්ගෙන් නොදකින්ද? මෙහෙම ඇති කල්ලි බුදුරජාණන් වහන්සේ ඒකට පනවනවා. ඒකට සංකලේශික ධර්මතා තියෙනවා. මේ කබලින්කහාරය තමන්ගේ ආත්ම භාව ප්‍රතිලාභය කරගන්න හේතු ඒ સિદ્ધාන්තය ඇති කරපු කෙලෙසන ධර්මතා තියෙනවා. ඒව දුරු කරන්න මොනවද මේ ඕදාරිකාය සංකේත ආත්ම ආත්ම භාව ප්‍රතිලාභයේ තමන්ගේ වෙච්ච තමන්ගේ කරවපු කබලින්ක ආහාරයෙන් යැපෙන සත්වයක් ගන්නට තමන්ව පත් කරපු තමන් එබඳු කෙනෙක් වෙච්ච බවට පත් කරමු. ඒ කෙලස් ටික මොනවද? අභිජ්ජා දෝමනස්ස සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමස කාමරාග පටිග කියන මෙන්න මේ ටික. එතකොට දැඩි ලෝභය දැඩි ද්වේෂය මේ ටික. කාමචන්ද ව්‍යාපද දිනමිද උද්දේශක කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ මේ ටික. මෙන්න මේක තමයි ඔබ කබලින්ක ආහාර බුදුන සත්‍යයක් බවට පත් කරලා තියෙන්නේ. ඔබ එබඳු කෙනෙක් උනේ එහෙම. ඒ නිසා පිරිසුදු කරන්න ඔබ කාමච්ඡන්ද ව්‍යාපද තින මිදුච්ච කුච්ච විචිකිච්ඡ කියන නීවරණ ධර්මයන්ගේ හිත පිරිසුදු කරන්න. සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කියන මේ කේසුන්ගෙන් කාමරාග පටිඝ කියන කේසුන්ගෙන් හිත පිරිසුදු කරන්න. මේ උපක්‍රේස ධර්ම ප්‍රහාණය කළා මේ බෝධානීය ධර්ම වඩන්න. ඒ සඳහා නුවණ භාවිතා කරන්න. මෙහෙම කළා මේ උදාරික කාය සංකේත ආත්ම භාව පටලාද ප්‍රහාණය කරගන්න. ඒකෙ මෙදෙන්න ඔබට පුළුවන් අදම. ඔබ අප්‍රමාදීව මේ ටික කළොත් අප්‍රමාදීව මේ ක්‍රමය කළොත් තමම්ම විශිෂ්ට ඥාණයෙන් දැන දැක අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන වාසය කරනවා කියන තැනකට එනවා. ඔබ කබලින් කාහරෙ මෙදෙනවා. හැබැයි එදාට ඔබට මේ කබලින්ක ආහාර ලෝකේ ඇත්ත නෑ. මේ කය ඔබගේ නෙමෙයි. ඔබ කබලින්ක කබලින්ක ආහාරයෙන් මේ කය යැපේ. ඒ ඔබ නෙමෙයි. ඔබේ ආත්මය නෙමෙයි. ඔබගේ ආත්ම භාවය බඳු නෑ. ඔබඳු ඔබේ ආත්ම භාවය දඩ තුච්ච නෑ. ඔබේ ආත්ම භාවය මනෝමයයි. මෙතනම නියෝජනය වෙන තමන්. අර මං කිව්වේ මේ කයෙන් මනෝ මේ කය ඇසුර ගන්න එදාට ඔබට ඔබව දකින්න ඒකේ ඔබට මේ කය ඇත්ත නැහැ අද මේ කය ඔබට ඇත්තයි මනෝ මේ කය බොරු අරූපේ කය බොරු ඔබ යම් වෙලාවක අප්‍රමාදීව බුදුරජාණන් වහන්සේ පෙන්වපු සංකලේශික ධර්මයන් ප්‍රහාණය කළ වෝදානීය ධර්මයන් වඩලා නීවර ධර්ම දුරු කරන එක තමයි වෝදානීය ධර්ම කියලා කියන්නේ. අනුක්‍රමයෙන් ප්‍රඥාව මහත් බවට විපුල බවට පත්වෙන විදිහට වඩලා ඖදාරික කාය සංකේත ආත්මවා පටලාභේ ප්‍රහාණය තමන් විශිෂ්ට ඥාණයෙන් දැන අවබෝධ කරන සාක්ෂාත් කරගෙන වාසය කළොත් කරනවා කියනකොට ඔබ මනෝමයයි. එතකොට ඔබ කබලින්ක ආහාරය පිටසෙන් දැක්කා. ඒ හින්දා තමන්ගේ නෙමෙයි. හැබැයි ඔබට අර හේනෙන් පේන තැන කෙනෙක් ඉන්නවා වගේ ටීවී එකේ රූප පෙන්නවා වගේ නමුත් ඒක ඇත්ත නෙමෙයි වගේ මේ රූප පෙන්නවා මේ රූප පෙන්නවා හැබැයි මේ රූපේ මහ භූත ටික තමන්ගෙද මේ. දැන් සියලු ආග්ගපසඟ ඇති මේ කයම අතුරු කරගෙන තමන්ව දකිනවා. ඒ බඳු තමන් නිසා මේ කය ඉතිරියව පවතිනවා කියලා දකිනවා. මේ කය ආත්ම කොට යට හිතෙන්නේ මේ කය ආත්ම කොට පේන්නේ දැන් මනෝමය කාත්ම සහ කාය මනෝමය ආත්ම භව ප්‍රතිලාභයේ මෙයට ඇත්ත මිසක එයාට මේ ඖදාරික කාය සංඛ්‍යාත ප්‍රතිලාභය ඇත්ත නෑ දැන්. අරූප එකත් ඇත්ත නෑ. ඊට පස්සේ ඒ මට්ටම ඔබට උරුම කළා දුන්නා. ඒ මට්ටම ඇති කරපු සංකලේශී ධර්මය තථාගතයන් වහන්සේ පෙන්වනවා. ඒ ධර්මය දුරු කළා ඒව වෝධානය කළ පිරිසුදු කළා ප්‍රඥාව මැත්තේ වඩාගෙන මනෝමය කාය සංඛ්‍යාත ආත්ම භව පටලාභ ප්‍රහාණයට බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ඒ මරණයෙන් පස්සේ නෙමෙයි. මේ පහය යටමයි. මෙතනමයි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ යම් මනෝමය කයක් ප්‍රහාණය පිණිස කෙලෙස් මේ කෙලෙස් දුරු කොට යුතුයි මේ ධර්මයේ වඩාගත යුතු පිරිසුදු කොට යුතුයි මේ සීනුවන භාවිතා කළ යුතුයි එහෙම කළා මනෝමය කය නිරෝධය ditta ධම්මෝ තමන් නෝනින් දැන දැක උපදවාගෙන වාසයකට යුතුයි කියලා පැනෙවුවා නම් ඒ ධර්මයට යැපෙන වාසය කරනවා. එතෙන්ට පැමිණෙනවා කියලා කියන්නේ එයා සංයාමයයි. එතකොට මනෝමය පැත්ත එයාගේ ජීවිතේ නෙමෙයි. ඖදාරික ආත්ම භවපටලාභ එයාගේ ජීවිතේ නෙමෙයි. එයාගේ ඇත්ත නෙමෙයි. ඒ ධර්මයන් ඔබට උරුම කළ සංඥාමය මට්ටමක ඔබට උරුම කළා දුන්න සංකලිසි ධර්මයක් තථාගතයන් වහන්සේ පෙන්වනවා. ඒ ධර්මය ප්‍රහාණය කිරීමෙන් වෝදානය පිරිසුදු කිරීම තථාගතයන් වහන්සේ පෙන්වනවා. අප්‍රමාදීව නුවණ මහත් බවට විප්ලවයට වඩලා තමන් විසින් ਦਿੱත්ත දැම්මම විශේෂ නුවණින් ඒ අරූප සංඥා මේ ආත්ම භාව ප්‍රහාණය කරලා උපදවාගෙන වාසය කරන තැනක ඔබට පෙන්වනවා. එතකොට ඔබ අපරිපන්නයි. ඔබ කාම භූමියේ යන ගණයට යන්නේ නැ සංකම් ගච්ඡති. ඔබ බ්‍රහ්මයේ යන ගණයට යන්නේ ඊට අදාළ කෙලෙසියක් ගනුදෙනුක වෙන්නේ. ඔබ අරූප බ්‍රහ්මයේ යන ගණයට යන්නේ. ඔබ මේ තුන් ලෝක කිසිහක යන ගණයට යන්නේ නැහැ. ඔබ මේ ලෝකේ කවුරුවත් නෙමෙයි. මිනිසෙක් නම් මිනිසෙක් සතු කෙලෙස් ඔබට තියෙන්න ඕන. ඔබ මිනිසෙක් නෙමෙයි. ඔබ දෙවියෙක් නම් දෙවියෙක් සතු කෙලෙස් ඔබට තියෙන්න ඔබ දෙවියෙක් නෙමෙයි කල්ලි. ඔබ ප්‍රඥෙක් නම් ප්‍රඥෙක් සතු කෙලෙස් ඔබට තියෙන්න ඕන. ඔබ ප්‍රඥෙකුත් නෙමෙයි. මේ ලෝකෙ කිසියෙක් යන ගණනට යන්නේ නැහැ. ආයතන ටික සිහි ඇතුව නුවණ ඇතුව පරිහරණය කරනවා ඒ ස්කන්ධ ටිකේ ඒ රූපේ, ඒ වේදනා, ඒ සංඥා, ඒ සංඛාර, ඒ විඥාන කියන ස්කන්ධ ටිකේ තමන්ව දකින්නේ, තමන් ස්කන්ධ ටික හැටියට දකින්නේ නැතුව ස්කන්ධයන්ගෙන් මිදිලා ඒකට කියනවා අනුපාදා පරිනිර්වාණය කියලා. එතකොට ඒ සඳහා කිරිටිකම දී වෙනවා මිසක කිරි නැතුව දී හදන්න ක්‍රමයක් නැහැ. හොඳට මතක තබා ගන්න ඖදාරික කාය සංඛ්‍යාත ආත්ම භාව ප්‍රතිලාභේ පරිහරණය කරන ඔබ ඖදාරික කාය සංඛ්‍යාත භවෙ මිදීමම මනෝමය කාය සංඛ්‍යාත බවට පරිවර්තනය වීම මිසක ඒකට වෙනම ක්‍රමයක් නැහැ. මේ ඖදාරික කාය සංඛ්‍යාත පැවැත්ම තියෙද්දී වෙනම මනෝමය කයක් උපදවා ගන්න පුළුවන් කියලා තව සිද්ධාන්තයක් නැහැ. ඒ හින්දා ඔබ තීරණය කරන්න ඖදාරිකාය සංඛ්‍යාත ආත්ම භාව ප්‍රතිලාභයක්කින් යුක්ත කෙනෙක්ම වෙලා ඒ මට්ටමේ සැප දුක් විඳින තැනක ඉන්නවද මම අප්‍රමාදීව සිහියත්ව ගරවීරිය වඩලා ඒ මට්ටම අයින් කළා මේ මට්ටමට මනෝමය මට්ටමේ ජීවිතයක් මම හදා ගන්නවද ඒ මට්ටම අතහැරලා අරුප මට්ටමේ ජීවිතයක් හදාගෙන මේ මට්ටමේ දුක් ටික ප්‍රහාණය කරනවාද අසංකතයට හිත තබලා අරුපමටම තයින් කළා සියලු දුකේ කෙලවර කරගෙන වාසය කරනවාද කියන එක ඔබ සතුයි. ඔබට කරන්න ඒ සඳහා තියෙන කායගත සතිය. ඔබ කෙරෙහි. ওই කායගත සතිය වඩන එකේ මහත්තු වර්ථය නිසා ඒ කියන්නේ අද ඖදාරිකාය කබලින්කාහාරය යපනේ සතර සතර මහා භූතෝ රූපියෝ කබලින්කාහාරය අනුභව කරන මට්ටමේ සත්‍යයක් වෙලා ඔබ අපි එතකොට මේ රූපේ කබ ගලනෝ හොට්ටු ගලනෝ කුණු කෙල ගලන අසුචි ගලන කෙනෙක්. එතකොට ඔබ අපි කබ ගලන හොට්ටු ගලන කුණු කෙල ගලන මට්ටමේ කෙනෙක්. පිළිකුල් නැද්ද අපේ ජීවිතේ? තුච්ච නැද්ද අපේ ජීවිතේ? ඇයි? කය නිබඳුයි ඒ කය මගේ ඒ නිසා මම නිබඳුයි. මම හොටු පෙරාගෙන කබ පෙරාගෙන කුණු කෙල පෙරාගෙන මුත්‍රා ගැලෙන වැగిරෙන තැනක ඉන්න කෙනෙක් කියලා. ඔය මට්ටමට පත් කරපු හේතු ටිකක් තියෙයි. කෙලස් ටිකක් තියෙයි. ඒ හේතු ටික ඒ කෙලස් ටික නැති වුණොත් ඔබ ඔය මට්ටමෙන් මිදෙනවා. මොකද ඔය රූපය ඔබේම නම්. රූපය ඔබේ ආත්මය නම්. ඔබට කවදාවත් එහෙම වෙන්න බෑ. මොකද රූපය ආත්මවත් එකක් නිසා. රූපය ඔබේ නිසා. නමුත් රූපය අනිකක් නිසා ආත්ම භාව ප්‍රතිලාභය අනිකක් නිසා. ඔබට මේකෙන් වෙන් වෙන්න පුළුවන්. අයින් වෙන්න පුළුවන්. ඉතින් Taman තීරණය කරගන්න අපි මේ භාවනා කරනවා පොන්නවා කියලා හේතුක සිද්ධියක් කරන්න හදනව නෙමෙයි. අපි ආත්ම භව ප්‍රතිලාභේ පරිහරණය කරන ආකාරය මත අපිට ඒ ඒ ලෝකයේ ඇත්ත වෙලා තියෙන්නේ කියන එක මතක තියාගන්න ඕනේ. අද මේ කබලින්ක ආහාරය ඇත්ත වෙච්ච හිඳයි අපිට ඒ මට්ටමේ රූප ටික ඇත්ත වෙලා තියෙන්නේ. නැතුව ඒ මට්ටමේ ඇත්ත නැත්ත ලෝකයක් තියෙනව නෙමෙයි. ඔබ වුණා මේ මට්ටම ඇත්ත කර නොගන්න. බලන්න ඇත්ත ඒ මට්ටම බොරු වෙන්නේ නැති වේවි කියලා. ඒ මට්ටමේ නෑදෑයෝ නෑදෑය වෙන්නේ නැති වේවි කියලා. ඉතින් ඔබ කතා අපි කතා කරන විදිහට බාහිර ලෝකේ ඇත්තම එකක් නෑ. අපිට ඒක නැද්ද ඇත්තම වෙලා ඉන්න වෙනවා මිසක අපිට මිදෙන්න බෑ. නමුත් කබලෙන්කාහාර ලෝකයේ ඔබට ඇත්ත වෙලා රූප භව මට්ටම ලෝකයේ මනෝ මනෝමය කාය ආත්ම අත්භව සංඛ්‍යාත ලෝකයේ ඇත්ත වුණොත් එදාට ඔබට ඖදාරිකාය සංඛ්‍යාත භව ඥාති පිරිසත් ලෝකයේත් ඔක්කොම තුච්චයි. මොගයි වෙනවා. බොරු වෙනවා. එතකොට චස්ස ලෝකෝ සමුප්පන්නෝ. ආයතන හය උපන් කලී ලෝකේ උපන්න. මම ඊයේ මතක් කළා මේ ලෝකේ හැම කෙනෙක්ම හිතන්නේ අම්මලා තාත්තලා නෑදෑයෝ ගෙවල් දොරවල් තියෙන ලෝකයක් තිබුණා ඒකට තමයි අපි උපන්නේ. ඒ ලෝකේ තියෙන ලෝකේ අපි ඉපදිලා අසුරු කර කර ඉන්නවා. ලෝකේ තියදී අපි මැරලා යනවා වගේ තැනක අපි හඳුනගලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්සු ලෝකෝ සමුප්පන්න ආයතන හය උපන්න නිසායි ලෝකේ උපන්න. ඔය ආයතන ටික හැදුන හින්දායි මේ නෑදෑයෝ හැදුනේ. ඔය ආයතන ටික හැදුන හින්දා මේ අම්මා තාත්තා දුව පුතා අයියා කගෙන ටිකක් හැදුනේ ඕගොල්ලන්ට. එහෙම නැත්නම් එහෙම පිරිසක් තිබුණාද? අදද ඔය ආයතන ටික මිදුණු ආයතන ටික නිසා හැදුණු ලෝකයේ ආයතන ටික මිදුණාම තියෙන්නේ නැහැ. එතකොට මොනතරම් යථාර්ථයේ උබඳු තැනක තියෙද්දි දැන් තණ්හාව විතරක් නැති කළා මරණයෙන් පස්සේ පංච උපාදානස්කන්ධ දුකෙන් නිදහස් වෙනවා සලායතනයෙන් නිදහස් වෙන දර්ශනයක් පනවනවා නම් කෙනෙක් ඒ දර්ශනය මොනතරම් දුබලද කියලා දකින්නේ මොනතරම් පිළිසරණ නැති දර්ශනයක්ද කියලා බලන්නේ මොනතරම් අහේතුක දර්ශනයක්ද කියලා බලන්න. නෝනක් කෙනෙක් කියන කෙනෙකුට වාද කරන්න පුළුවන් එකක්. ගරහන්න පුළුවන් එකක්. නමුත් අර අර බුදුරජාණන් වහන්සේ ඒ නිසා මේ උපමා ටික පෙන්වන්න හොඳට. ඉනිමගක් කළොත් බොයිනමක බඳින ගොඩ නැගිල්ල උතුරු දිශාවේද, නැගෙනහිර දිශාවේද, බටහිර දිශාවේද, දකුණු දිශාවේද තියෙන්නේ. ඒක උස එකක්ද? මෙටි එකක්ද? මධ්‍යම එකක්ද? දන්නේ එන උඹේ නිමම් බඳිල්ල තුච්චයි හිස් ඒ වගේ කෙනෙක් උදාරේ කාය සංකේත ආත්මවහ ප්‍රතිලාභය ප්‍රහාණය පිණිස මගක් වඩනවා කොහෙදී ආත්ම භාවය තියෙන්නේ මරණයෙන් පස්සේ ඒක දැක්කද කොතනද තියෙන්නේ දන්නේ හිස් නැද්ද මේ ප්‍රතිපදාව තව කෙනෙක් එනමගක් බඳිනවා යම් පහයකට නැගෙන ඒ පහය යට ඉඳගෙන. ඔබේ නිමගත් පන්තින ඒ නිමග උතුරද තියෙන්නේ දකුණේද නැගෙනේද බටහිරද උසද මිරිද පාතද? කියලා ඇහුවොත් මම මේ ගොඩ නැගිලට නැගින්නේ බදින ඒක යටයි මම මේ නිමග කරන්නේ. සහිතුකයි. ඕදාරික ආත්ම භාව පටලාභය ප්‍රහාණය පිණිස ඔබ මගක් වඩනවා. කබලින්ක ආහාරයෙන් බුදින සත්‍යයන් අතර නූපදින්න ඔබ ප්‍රතිපදාවක් පුරනවා. සලායතන නිරෝධයෙන් ඇහෙන් පීඩා විඳින ඔබ ඇහෙන් නිදහස් වෙන්න. කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් පීඩා විඳින ඔබ ඒ නිදහස් වෙන්න ප්‍රතිපදාව පුරනවා. ඔබ ඔය පුරලා සාක්ෂාත් කරගන්න කබලින්කාහාර ආත්මවා පටලබ්බේ කොහොමද? සහේතුක නැද්ද? සප්‍රත්‍ය නැද්ද? වාද කළ හැකිද? ගැරිය හැකිද? මරණයෙන් පස්සේ කියලා පෙනුන මම මේ නිදහස් වෙන්න කයෙන් පීඩා විඳලා කයෙන් නිදහස් වෙන්න. ඇහෙන් පීඩා විඳලා ඇහෙන් නිදහස් වෙන්න. කනෙන් නාසයෙන් පීඩා විඳලා ඒකෙන් නිදහස් වෙන්න. ඒව දුක නිසා ඒකෙන් මිදෙන්න මම අද ප්‍රතිපදාවක් පුරනවා. කොයි ඇහැ කන දින මරණයෙන් පස්සේ තාම උපන්නේ නැහැ ලැබෙනවා. එදාට නිදහස් වෙන්නයි මම මේ ප්‍රතිපදාව පුරන්නේ. සහේතුකද ප්‍රතිපදාව. ගැරහී යුතු නැද්ද? ගැරහී යුතුයි. මේ වගේ සහේතුක කිව්වොත් පින්නොත් මේ පහ යටම කියලා. ගරහන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කබලින්කා ආහාරය ඒ ආහාර කොට ඉන්න ඖදාරික ආත්ම භාව සංඛ්‍යාත ප්‍රතිලාභයක් ඇත්ත වෙලා කටයුතු කරන ඔබට ඒ ජීවිතයේ තියෙන දුකෙන් නිදහස් වෙන්න ඒ ප්‍රතිපදාව දෙන්නේ. ඒ නිසා කායගත සති අප්‍රමාදී වඩනකොට වඩනකොට වඩනකොට කය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියනක ඔබට පේනවා. කය කියන්නේ මෙබඳු එකක්. කය තමන් වෙන්නේ තමන් කය වෙන්නේ එයා ඒ කයෙන් මිදෙනවම. එච්චරම යෝනේ. ඒකයි මම නැවත නැවත කියන්නේ කායගත සතිය විතරක් ඇති. කායගත සතිය විතරක් ඇති කියන්නේ. හැම වෙලාවෙම මේ පැත්තෙන් අපි වැත්ත කරලා තියෙනවා. මනෝමය මට්ටමට එනකොට කය ඇත්ත නොවෙනකොට උපේ කළා තියෙන්නේ කය ඇත්ත කරු මට්ටමේ සංකලේශක ධර්ම ප්‍රහාණය කළා. කය ඇත්ත කර නොගන්න මට්ටමේ පිරිසුදු කටයුතු ධර්ම ටික වෝදානය කළ පිරිසුදු කළා. සිහිනුවන වඩලා ඔය කායගත සතියෙන් කළා තියෙන්නේ. ඒක ප්‍රතිඵලය ditta ධම්මෝ මෙලෝදීන. තමන් විශිෂ්ට ඥාණයෙන් දැක උපදවාගෙන අවබෝධ කරගෙන වාසය කරන දැන්ට ආව මොකද්ද? ඖදාරික කාය සංකේත ආත්ම භව පටිලාභයෙන් නිදහස් වෙන බව ප්‍රහාණය පිණිස කළා. එහෙම කරපු ඔබ පිණ්ඩපාතයන්ට උදාරිකාය සංඛ්‍යාත ආත්මෝහ පටලාභේ පරිහරණය කරනවා. අපෝ කියන කාම භූමිය අපෝ පිණ්ඩපාතයන්ට වෙනවද උඹට? ඈ? ඉතින් එහෙම වෙන්නේ ඉතින් ඒ නිසා කාම භූමිය නූපදින්න නම් එහෙනම් ඔබ කාම භූමිය නැති ඒකාන්ත සුව ඇති ලෝකයක් පණවන්න නම් ඒකාන්ත සුව ඇති පැවැත්මක අද ඔබ උපදවාගෙන ඉන්න ඕනේ. ඔබ මැත්තේ කබලෙන් ආහාරය යැපෙන සත්‍යයන් අතර නූපදින්න නම් අද ඔබ සම්පාදනය කරලා තියෙන්න ඕනේ කබලෙන් ආහාර භක්ෂණය කරන මට්ටම නැති කරපු පැවැත්ම. එහෙම තිබුණොත් තමයි ඉබඳු පැවැත්මකට ඔබ සුදුසු. ඔබ මනෝමය කාය සංඛ්‍යාත මට්ටමේ නොෙන්න නම් ඒ ඒ මට්ටම නූපදින්න ඔබ අද සම්පාදනය කරගෙන ඉන්න. මොකද මනෝමය ඖදාරිකාය මට්ටමේ ආත්මභාවයක් පරිහරණය කරමින් ඉඳලා මනෝමය කාය සංඛ්‍යාත මට්ටමකටපත් වෙන්නේ නැහැ කියන එක ඇත්තම තමයි. හැබැයි ඊට තියෙන හේතුව නැති වෙනවා. ඉතින් හැම වෙලාවෙම නැවත මිනිසෙක් වෙනවද ප්‍රඥෙක් වෙනවද අරූපී ප්‍රඥෙක් වෙනවද කියන එක තියෙන්නේ ඒ මට්ටම මෙහි අද උපදවාගෙන තියෙනවද නැද්ද කියන එක මත. ওই තුන් භූමියෙන් එකතැනකවත් උපදින්නේ නැද්ද කියන එක තියෙන්නේ ඒ තුන් භූමියෙන් එකතැනකවත් නැති මට්ටම මම අද හදාගෙන තියෙනවද කියන එක මත. අද කාම භූමියේ තියෙද්දි හෙට දවසේදී කාම භූමියට මම පැමිණෙන්නේ නැහැ නිරුද්ධ වෙනවා කියලා හේතු නැහැ. මොකද ඒකට තියෙන පදනම? සාක්ෂිය. අද මම ඕදාරේ කාය සංකේත ආත්ම භවපටලාභයෙන් යුක්තයි. සැප දුක් විඳින හැබැයි තණ්හාව නැහැ. නමුත් මේ මගේ ආත්ම භවයෙන් බොඳුයි. නිබඳු ආත්ම භවයක් ඇත්ත වෙලා පවතින මම ඇත්ත වෙච්ච එකට ඇත්ත වෙච්ච එක ඇත්ත කරමුද යම් ආංගලික ධර්මයක් තියෙනවා නේද? ඒ ධර්මේ ප්‍රහාණය වෙලා නැහැ කියන එකයි ශාස්ත්‍රයේ මට මේ මගේ ආත්ම භාවයේ ඕදාරිකාය සංඛ්‍යාත ස්වභාවයටපත් වෙන්න හේතුව ඒ ස්වභාවයට පත් කරන්න හේතු වෙච්ච සංකීර්ණක ධර්ම මගෙන් ප්‍රහාණය වෙලා නැහැ කියන එකට සාක්ෂියක්. ඒ ධර්මය ප්‍රහාණය කරන කල යුතු යම් ධර්මයක් පිරිසුදු වේ නම් ඒ ධර්මය මට පිරිසුදු වෙලා නැහැ කියන එකට සාක්ෂියක්. ඖදාරික කාය සංකේත ආත්ම භව පටිලාභය මට ඇත්ත උනේ ඒ මට්ටමට යම් ධර්මතා ටික කියදෙනා නම් මට වෙන තණ්හ නැති වුණාට කමක් නැහැ. මට මේ ඇත්ත වෙලා ඉඳගෙන කබලින්ක ආහාර භක්ෂණය කරන සත්‍යයන් අතර ඉඳගෙන මත්තේ බොදු තැනක ඉපදෙන්නේ නැහැ කියන තියෙන ශක්තිය මොකද්ද මට? මම ආපහු පිරිනිවෙනවා. නිවන් දකිනවා. උපදින්නේ නැහැ මිනිස්සු අතර ආය ලෝකේ. ඒ සඳහා මේ ප්‍රතිපදාව කියලා. පනවන ප්‍රතිපදාව ඒකට තියෙන හේතු ටික මොනවද? හේතුකයි. එනිසා ඉස්ලාම තමන් අද නිදහස් වෙච්ච කෙනෙක් වෙන්න. ඕදාරේ කාය සංඛ්‍යාත ආත්ම භව පටලාවෙන් අද මිදුනොත් ඔබට ඔබේ මිදුණා. බය නැතුවම මරණය මැත්තේ නැවත කාමයට එන්නේ නැහැ කියලා කියන්නේ. කියන જાති ඉදීම මම නතර කළා කියලා දකින්න පුළුවන් ඔබට. ප්‍රථමයෙන් සංඥා පච්චා ඥාන උපදවාගත්ත ගමම ඔබට සංයේ මට්ටම ඔබට නොවන. හැබැයි ඔබ ඔබට ශක්තියක් නැහැ අයිතියක් නැහැ මං රූපී භවයේ උපදිනවා ඒකත් නැති කළා ආයේ උපදින්නේ නැහැ කියන එකට ලක්ෂණයක් ඔබට නැහැ ඔබ රූපී මට්ටම ඇත්ත වෙලා නම් ඒ මට්ටම ඇත්ත කරන යම් හේතුවක් තිබුණා නම් යම් ප්‍රත්‍යක් වෙන ඒ හේතු ඒ ප්‍රත්‍ය තියෙන හින්දා යෝබෝ ඒ මට්ටම උනේ. ඒ මට්ටම Taman කෙරෙහිලා දකිමි. ඒ මට්ටම මතු නොවන බවට ඔබ කොහොමද සාක්ෂි වෙන්නේ? මොකද්ද සාක්ෂි කරගන්නේ? මං ආයේ මනෝමේ බ්‍රහ්ම ලෝකෙක නම් උපදින්නේ නැහැ කියලා, මත්යේ උපදින්නේ නැහැ කියලා ඔබට කිය හැකිද? අද දවසේදී ඔබේ මට්ටම මේ මට්ටම නම් ඒක ඇත්ත කරක හේතුව නැති වෙලා නැතුණා. ඒ මට්ටම ඇත්ත කරපු යම් සංකලේශක ධර්මයන් තියෙනවා නම් ඒක ප්‍රහාණය කළා. වෝදනීය ධර්මයන් තියෙනවා ඒක වඩලා ප්‍රඥාව වඩලා තමා විසින් සීනුව නැතුව මේ මනෝමය සංඛ්‍යාත ආත්මවහ පටලාභ මට්ටම අතහැරලා තිබුණා. සංඥාමය මට්ටමට ඔබ මනස අරගෙන තිබුණොත් ඒ කාන්තෙම ඔබට බය නැතුව කියන්න පුළුවන්. මම ආය කාමයෙන් උපදින්නේ නැහැ. මම රූපී බ්‍රහ්මයක් කියලා උපදින්නේ නැහැ. රූපී ලෝකෙ උපදින්නේ නැහැ. ඇයි අද ඔබ උපදවා ගන්න. ඔබ සිහියත්ව නුමන නුවණින් අද ඒක උපදුනේ නැත්තම් ඔබට වෙන උපායකින් ඒක ඉපදේ සිහි නැතුව සංඥාවකට හිත තබල. නමුත් විශිෂ්ට මේ ප්‍රහාණයකට ධර්ම ප්‍රහාණය කළ පිරිසුදු කොට යුතු ධර්ම පිරිසුදු කළ නුවණ නැතුව සයන් අභිඥා සත්‍යකත්තා තමන්ම නුවණින් දැන අවබෝධ කරගෙන කියන වචන ටික වටිනවා. දැනගෙන මනෝමය ආත්මවහ පටලාභෙ මිදුණු. එතකොට එයා දන්න මං ආයෙ උපදින්නේ නැහැ මෙතන. ඊට පස්සේ අරූපී භව ඇති කරන්න හේතු වෙච්ච යම් සංකලේශී ධර්මයක් තියෙයි. ඒ ටික තියෙන හින්දා ඔබට ඒ ටික ඇත්ත. ඔබට ඒ ටික දරාගෙන මම අරූපී ලෝකෙ උපදින්නේ නැහැ කියලා කියන ශක්තියක් නැහැ. හේතු නැහැ. මොකද ඒකට තියෙන හැකියි. එහෙමනම් අද ඔබ තුල මනෝමය අරූප ස්වභාවය ඇත්ත කරන කෙලෙසි අයින් වෙලා තියෙනවා. ඒ කෙලෙසි අද ඇත්ත කළ තිබුණොත් තමයි මතුවට ඇත්ත නොවෙන්නේ. ඒ කෙලෙසි ඇත්ත කළොත් ඇත්ත නොවුණු ඔබ අද මිදෙනවා අරූප මට්ටමේ. එහෙම වුණොත් අන්න ඔබ මතුව අපහු යන්නේ කාම මට්ටමේ කෙලෙසිය දවලා ඒ මට්ටම නූප මිදිලා මනෝමය මට්ටමේ කෙලෙස් දවල ඒ මට්ටම උපදලා. අරූප මට්ටමේ කෙලෙස් දවල ඒ මට්ටම උපදලා. දැන් අන්නේ බුදු කෙනාට කියනා જાති. මම ඉපදෙන්නේ නැහැ කියලා කිය හැකියි. එහෙම නැත්නම් ගෙඩි පිටින්ම මේ කබලින්ක හරය මමම කියේ ඉඳලා ආයේ ඉපදෙන මේක පෙරුවම ආයේ ඉපදෙන්නේ නැහැ කියලා කියනවනම් ඒක අහේතුකයි අප්‍රත්‍යයයි පිළිසරණක් නැති වචනයක් වෙනවා. ඒ නිසා සද්ධාව පළවෙනි අදිය අඩි අඩි තියාගන්නකො මං කියන එක කොච්චරද කියන එක බලන්න අප්‍රමාදීව රෑදවල් දෙකේ කායගත සතිය වඩන්න. ඔබ වහන්සේලා ඕදාරික කාය සංඛ්‍යාත ආත්ම භව පටිලාභයෙන් මේ කාලකන්‍ය ආත්ම භවෙන් නොමිදුණු තමයි පිදුම වීර්ය කරනකොට. මිදීම අද කුසීත වාසය කරන අපි මිදුණු තමයි පුදුමේ. නමුත් නොමෙදීම පුදුමයක් නෑ. නමුත් මේ විදිහේ රෑ දවල් දෙකේ අප්‍රමාදීව ඇයි අපි වාසය කරන්නේ මේ කියන කාරණාව තේරුම් ගන්නද මේ කාලකන්‍ය ආත්ම භාවයෙන් අයින් වෙන්න. කබලින්ක ආහාරයේ මගේ ජීවිතයේ වෙච්ච කමෙන් නිදහස් වෙන්න. කියන තැන තියාගන්න. ඒ හින්දා Tamanට Taman පිළිටක් පිළිසරණක් කරගන්න. අප්‍රමාදීව උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. ඒ සඳහා මේ දේශනාව හේතු උපනිශ්‍රේම වේවා. හොඳයි තිරුවන් සරණයි